තෙරුවන් සරණයි. අද අපි සතිපට්ඨාන සූත්‍ර දේශනා මාලාවේ ඊළඟ කොටස විදිහට තමයි අද මේක මේ දේශනාව අරගෙන එන්නේ. ඉතින් අපි මේ වෙනකොට ඉන්නේ ධම්මානුපස්සනා කොටසේ. ඉතින් මුලින්ම මතක් කිරීමක් කරන්න ඕනි දේශනා අහන අයට. මේ අතනින් මෙතනින් දේශනාවක් අහලා ඔබ හොයන උත්තර ටික ඔබට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබට සතිය සම්බන්ධයෙන් යමක් දැනගන්න ඕන නම් ප්ලේලිස්ට් එකේ කැටගරිස් තියෙනවා දෙක තුනක් මේ විශේෂයෙන් අපි මේ අද දේශනේ අරන් එන දේශනාව අඩංගු වෙන්නේ සතිපට්ඨාන සූත්‍ර දේශනා මාලාවට. ඒ සූත්‍රයේ මුල ඉඳලාම මේ සතිය සම්බන්ධයෙන් ඉතාම සරලව කොහොමද අපි ප්‍රායෝගිකව පුහුණු වෙන්නේ පුහුණු වුණාම කොහොමද ඒකේ අපි ප්‍රතිඵල ගන්න කියන මේ ඔක්කොම අපි සරලව කෙනෙකුට පුහුණු වෙන්න පුළුවන් මට්ටමින් කතා කරලා තියෙනවා. ඒ නිසා අතරින් පතරින් කෙනෙක් මේ දේශනා අහුණාට පස්සේ මුල ඉඳලා අහන්න. එතකොට ඔබට සතිය සම්බන්ධ හොඳ දැනුමක් එනවා. මේක කොහොමද ප්‍රායෝගිකව පුහුණු කරන්නේ කියන එක ගැන ඔබට දැනුමක් එයි. ඒකත් මතක් කරන ගමන් තමයි අද අපි දේශනාවට යන්නේ. අද අපිට කතා කරන්න තියෙන්නේ ධම්මානුපස්සනා කොටසේ අරිය සත්‍ය පබ්බය. කියන්නේ චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් භාගතුන් වහන්සේ මේ ධම්මානුපස්සනා කොටසේ කොහොමද අපි සතියත් එක්ක ගනුදෙනු කරගෙන යද්දී කටයුතු කරන්න කියලා විස්තර කරලා දීලා තියෙනවා. ඒ ටික තමයි අද කතා කරන්නේ. ඉතින් මේ චතුරාර්ය සත්‍ය කියන කොටසට මේ සත්‍ය පබ්බේ කියන තැනට එනකන් තමයි මේ මුළු සූත්‍රයම ගොනු වෙලා තියෙන්නේ. මෙතෙන්ට එනකන්. මේ විදිහට ගොනු වෙනකන්. ඉතින් අපි මේ සතිය කියන එක ආරම්භක මොහොතේ පටන් කායානුපස්සනා කොටසේ ඉඳලා මේක පුහුණු කරගෙන යද්දී චතුරාර්ය සත්‍ය කොතනදද මේක සිද්ධ වෙන්නේ සම්පූර්ණ වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ කොතනද කියලා අපිට එල්ල කරලා වෙන් කරලා සීමා දාලා කියන්න බෑ. එන එන විදිහට අපිට තියෙන්නේ පුහුණුව ඒ දෙන්න විතරයි. ඒ සතිමත් චිත්තක්ෂණයක් ඇතුලේ අපි නොසිතුවාට නොදන්නවා වුණාට මේ ධර්මතා සියල්ල හරි ලස්සනට වැඩ කරනවා. ඉතින් මේ ධම්මානුපස්සනා කොටසේ අරිය සත්‍ය අරිය සත්‍ය පබ්බේදී චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් අපිට කරන්න තියෙන්නේ චතුරාර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය වශයෙන් දැනගන්න එක තමයි මේ කියන්නේ. කියන්නේ අපි මෙතුවක් විස්තර කරගෙන ආවෙ එහෙමනේ. කායානුපස්සනා කොටසේ කය කියන්නේ කය වශයෙන් දැනගන්නවා. වේදනාව වේදනා වශයෙන්. අන්න ඒ වගේ දැන් මේ චතුරාර්ය සත්‍ය කොටසේ මුලින්ම තියෙන දුක්ඛාර්ය සත්‍ය, ඒ කියන්නේ දුක දුකක් වශයෙන් දැනගන්නවා කියන එක. හැබැයි අවාසනාවන්ත ලෙස අපේ බෞද්ධයෝ ළඟ තියෙන්නේ දුක නැති කරනවා කියලා එකක්. එහෙම එකක් එහෙම එකක් භාග්‍යතුන් වහන්සේ උගන්වනවා කියලා හැඟීමක් තමයි තියෙන්නේ. නමුත් මේක හරියට විග්‍රහ කරගෙන ඇවිල්ලා බලන්න මේ දුකක් නැති කරන්න බෑ අපිට කවදාවත්. දුක තියෙනවා. අපි දුක දිහා බලන කෝණයයි වෙනස් වෙන්නේ. ඒ කෝණය වෙනස් කරන්න තමයි භාගතුන් වහන්සේ ආරාධනා කරන්නේ මේ චතුරාර්ය සත්‍ය කොටසේ දුක දුකක් වශයෙන් දකිනවා. දුක පිරිසිඳ අවබෝධ අවබෝධ කරනවා. පිරිසිඳ දකිනවා. හාත්පස දකිනවා කියන එක. ඒක තමයි දුක සම්බන්ධයෙන් එන්නේ පරිඤ්ඤය ඥානයක්. ඒ කියන්නේ පිරිසිඳ දකිනවා. හාත්පස දකිනවා කියන එක. ඒ හරහා තමයි අපිට මේ අවබෝධය කියන එක හරි චතුරාර්ය සත්‍ය දකින්න හරි මොකක් හරි කියන එක එන්නේ. කායානුපස්සනා කොටස වගේම තමයි. සාමාන්‍යයෙන් ඉතින් මිනිසු මේ දුක නැති කරන්න කියන එකකට ප්‍රෝග්‍රෑම් කරගෙන ඉන්න නිසා තමන්ගේ මනස මිනිස්සු දුකට සාප කරනවා. දුක කියන්නේ නොවිය යුත්තක් විදිහට තමයි මිනිස්සු දකින්නේ. දුක හරි අවාසනාවක් විදිහට තමයි දකින්නේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ ඒක නෙමෙයි. දුක නොවිය යුත්තක්වත් දුක සාප කළ යුත්තක්වත් නෙමෙයි. අපි දුක එකම දුක දිහා ඕනනම් ඒක සාපයක් විදිහට දකින්න පුළුවන්. නැත්තම් ඒ දුක ආර්ය සත්‍යයක් වෙන හැටියට ඒ දිහා බලන්න පුළුවන්. අන්න ඒ ක්‍රමය තමයි භාගතුන් වහන්සේ අපිට සතිපට්ඨාන සූත්‍රයේ පහදලා දෙන්නේ. දුක දිහා සාපයක් විදියට නෙමෙයි ආර්ය සත්‍යයක් විදියට දකින විදිය. ඉතින් බලන්න භාග්‍යතුන් වහන්සේ මේ චතුරාර්ය සත්‍යයේ මුලින්ම අපිට දුක දුකක් හැටියට දක ගන්න තමයි ආරාධනා කරලා තියෙන්නේ. අපි අපි යන්නේ ධර්මයෙන් සැපයක් හොයාගෙන. සැපේ දැනගන්න කලින් දුක තමයි අපිට දැනගන්න කියලා භාග්‍යතුන් වහන්සේ අපිට යෝජනා කරන්නේ. ඉතින් මේ සඳහා දුකට මුහුණට මුහුණ දාලා කටයුතු කරන්න පුළුවන් පුදුම පෞරුෂයක් තියෙන යෝගාවචරයට. ඒකයි අපි කලින්ම සඳහන් කරේ මෙතනට එනකන් තමයි මේ කායානුපස්සනා කොටසේ ඉඳලා අපේ මනස හුරු කරන්නේ. කායානුපස්සනා කොටසේ බබෙක් වගේ පුංචි අත දරුවෙක් වගේ අපි මේ සතිය තියන්න පුරුදු කරගෙන සක්මන පරයන්කෙදිනේ දවශයෙන් එන්නේ මේ දුකට මුහුණ දෙන්න පුළුවන් පෞරුෂය හදන්නයි. ඒකට සති සම්පජඤ්ඤාදී මේ ಗುಣධර්ම ගොනු වෙලා තියෙනවනේ මේ මට්ටමට එනකොට. එහෙම නැතුව එකපාරට මෙතෙන්ට පනින්න බෑ අපිට. ඒ නිසා හොඳට මතක තියාගන්න දේශනා අහලා මැජික් බලයකින් වගේ උත්තර හොයා ඉල්ලන්න එපා. එහෙම හම්බෙන්නේ මේවා ඇහුවට අහපු පළියට ඔයගොල්ලන් ප්‍රතිඵල එන්නේ නැහැ. ඔයගොල්ලෝ පුහුණුවේ යෙදෙන්න ඕනේ. යෙදුනොත් තමයි ප්‍රතිඵලය ලැබෙන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ දුක්ඛ සත්‍ය සාමාන්‍යයෙන් පොතේ විස්තර කරන්නේ ජාතිපි දුක්ඛා ওই විදිහටනේ ජාති ජරා ව්‍යාධි මරණ මේවා දුකක් කියලා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මුලින්ම භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ ජාතිය දුකක් කියලා. ඒ කියන්නේ මේ ඉපදීම කියන එක හරහා තමයි අනිත් සියලුම දුක් ටික ගොඩ නැගෙන්නේ. ඉතින් ඉපදීම හරහා ඉපදීමම දුකක්, ඒ හරහා අනිත් සියලුම දුක් ටික ගොඩ නැගෙනවා කිව්වට අපිට ඒක මහා මංගල්‍යයක්. උපත අපිට මංගල්‍යයක්, විපත අවමගුලක්. මේ විදිහට දකින මේ මේ සිද්ධි දෙක දිහා ඉපදීම මගුලක් විදියට විපත අවමගුලක් විදියට දකින තාකල් ඔබට කවදාවත් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ කියලා හොඳට මතක තියාගන්න. ඒ භාගතුන් වහන්සේගේ ඉගැන්වීම නෙමෙයි. ඇත්තටම නම් උපත තමයි අපිට මේ දුකට මූලික වෙන හේතුව වෙන්නේ විපත සතුට වෙන්න ඕනි තැනක් හරිනම්. නමුත් අපි මේවා පටලවගෙන තියෙන නිසා මේ හරි යථාර්ථය මොකක්ද කියන එක දන්නේ නැති නිසා අපේ දැක්ම අපි දකින කෝණය වෙනස් කරගෙන තියෙනවා. ඉතින් අපි මේ උපත මගුලක් විපත අවමගුලක් විදිහට අපි අල්ලගෙන තියෙන නිසා අපි මිනිස්සු ගොඩාක් වෙලාවට මැරෙන්නේ තවත් ගැබකට යන්න බලාගෙන. තවත් උපතකට යන්න බලාගෙන මැරෙන්නේ. ඉතින් එතකොට කොහොමද මෙයා දුක දුකක් විදිහට දකින්නේ? මොකද ඉපත ඉපදීමම උපතම නැවත හට ගැනීමම ඉපදීමම දුකක් කියලා භාගතුන් වහන්සේ දේශනා කරලා තිනවා. හැබැයි අපි යන්නේම ඉපදීමක් හොයාගෙන නම් කොහොමද අපි දුක දුකක් විදිහට දකින්නේ? ඉතින් මේ නිසා තමයි අර සිදුහත් පොසතාන් වහන්සේ සිදුහත් කුමාරයා මේ සතර පෙර නිමිති දැකලා උන්වහන්සේට මේ ගිහිගෙන් නික්ම යන අදහස ආවට පස්සේ රාහුල පුංචි කුමාරයාගේ ඉපදීම අවමංගුලක් විදියට දැක්කේ. රාහු බන්ධනයක් විදියට දැක්කේ. දැනගත්තා එතනින් එහාට අර ඔක්කොම දුක් ගොඩ හට ගන්නවා කියලා. ඉතින් මේක තමයි අපි මේ දකින්න යන්නේ. එතකොට දැන් අපි කොහොමද බලමු මේක සක්මනකදී පරයන්කයකදී මේක ගලපගන්නේ? දැන් අපි පරයන්කයකදී අපි මූලික අරමුණ විදියට හුස්ම හෝ පිම්බීම හැකිලිම අපි තෝරගන්න කියනවා. ඉතින් අපි හිතමු ඔබ හුස්ම තෝරගත්තා නම් අපිට ඉස්සර වෙලාම අහුවෙන්නේ ගොරෝසු හුස්ම. ඒ කියන්නේ හටගත්තු හුස්ම තමයි අපිට අහුවෙන්නේ. මුලින්ම සතිය තියන්නේ. එතකොට මේ ගොරෝසු හුස්ම දැක්කට පස්සේ අපිට හුස්මත් එක්ක ආස්වාසයෙන් ප්‍රස්වාසයට ප්‍රස්වාසයෙන් ආස්වාසයට අකණ්ඩව සති ධාරාව පවත්වන්න පුළුවන් වුණාම ගුරුවරයා යෝගාවචරයා උනන්දු කරනවා මේ හුස්මේ හට ගැන්ම දකින්න කියලා. හුස්මේ මුල දකින්න කියලා. එතකොට අපිට ආස්වාසේ උත්පත්තිය ආස්වාසේ හටගැන්ම ආස්වාසේ ඉපදීම මුල දකින්න නම් ඊට කලින් ප්‍රස්වාසයේ අග දකින්න වෙනවා. ඒකයි අපි මුලින් කියන්නේ අපිට සිද්ධියක මැද අහුවෙලා මුල දකින්න යනකොට ඉස්සෙල්ලම අග තමයි අහුවෙන්නේ. ප්‍රාශ්වාසයේ හටගත්තු ප්‍රශ්වාසය දැකලා ඒකේ අත නෑරම අග දක්වා සති ධාරාව පවත්වන්න පුළුවන් වුණොත් ඊළඟ ආස්වාසේ හටගැන්ම මුල අපිට දකින්න පුළුවන්, උත්පත්තිය දකින්න පුළුවන්. ඉතින් ඒ එතැනට මනස ගන්න නම් මේ හටගත්තු හුස්ම එක්ක සතිය පවත්වලා ඒකෙන් මනස Java කවාගෙන තියෙනුනේ, ගැම්ම හදාගෙන තියෙනුනේ, තහවුරු සතියක් තියෙනුනේ. එතකොට තමයි අපිට මුල දකින්න පුළුවන් තැනට මනස යොමු කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ විදිහට අපි මේ ආස්වාසයේ මුල ප්‍රස්වාසයේ මුල දකින තැනට මනස යොමු කරාම ඒක තමයි දුකේ හටගැන්ම දැකීම. මුල දකින්නවා කියන්නේ ඒක, උත්පත්තිය දකින්නවා කියන කියන්නේ ඒක. දුක හටගන්න එතනින්. ඒක තමයි අපි මේ දකින්න යන්නේ. ඉතින් හැම සිද්ධියකම ලොකු සාංශي සඳහන් කරනවා හැම සිද්ධාන්තයකම හැම සිද්ධියකම මේ මුල ඉපදීම හැංගිලා තියෙන්නේ, හංගලා තියෙන්නේ. ඒ නිසා ඒක අපිට හැම වෙලාවෙම වහලා තියෙන්නේ. ඉතින් දුක්ඛ සත්‍ය දකිනවා කියලා කියන්නේ මෙන්න මේ දෙයක මුල නැත්නම් හට ගැන්ම දකින එක, ජාතිය දකින එක. ඒක ඒක දුකක්. ඒක තමයි අපි මේ දුක්ඛ සත්‍ය දකින්න යනවා කියලා කියන්නේ. දුක්ඛ සත්‍ය අවබෝධ කරගෙන යනවා කියන්නේ සිද්ධියක මුල දකින්නවා කියන එක. එතකොට ඒ සිද්ධියක මුල දැක්කට පස්සේ මුලත් එක්කම ඔන්න මැදත් පේන්න ගන්නවා ඊට පස්සේ අගත් පේන්න ගන්නවා. එතකොට මේ විදිහට මේ සිද්ධියක හටගන්මේ ඉඳලා මැදයි අගයි මේ ටික දැක්කහම තමයි මේ සිද්ධාන්තය හේතුඵල වශයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ හේතුව නිසයි මේක හටගත්තේ. මේක නැති වුනහම මේක නැති වෙනවා කියන සිද්ධාන්තය තේරුම් ගන්න තමයි අපි මේ සිද්ධියක අපි මේ හුස්මෙන්නේ පටන් ගන්න එක දෙයක මුලැමැදාග මේ සිද්ධියක දැක්කහමනේ අපි අනිත්‍යව දකින්න පුළුවන් වෙන්නේ. ඒ නිසායි අපි මේ හුස්මක මුලැමැදාග දකින්න කියන්නේ. වෙන හේතුවක් නිසා නෙමෙයි. හේතුඵල වශයෙන් මේ දේවල් වල යථාර්ථය තේරුම් ගන්නයි අපි එහෙම කරන්නේ. කියන්නේ ඉතින් ඕක සක්මනේදිත් දකින්න පුළුවන්. හොඳ තහවුරු සතියක් ආවට පස්සේ එදිනෙදා වැඩ කටයුතු කරද්දිත් මේක අල්ලන්න පුළුවන්කම එනවා සමහර යෝගාචරයන්ට. ඒ විතරක් නෙමෙයි අපි හිතමු සක්මනකදී පරයන්කයකදී අපි මූලික අරමුණ විදියට හුස්මත් එක්ක ගනුදෙනු කරගෙන යද්දී අපිට හිත පිට යනවා කියලා එකක් කියන වෙනවනේ. හිත විසිරෙනවා සිතුවිල්ලක් දිගේ හරි, ශබ්දයක් දිගේ හරි, වේදනාවක් දිගේ හරි හිත පිට ගියාම මේ පිට යන අරමුණ වුණත් එනකොටම අල්ලන්න පුළුවන් වෙන්නේ ඔන්න ඔය ක්‍රම ටික අහුණාට පස්සේ තමයි. සිතුවිල්ලක් හට ගන්නකොටම දකින්න පුළුවන්. ශබ්දය හට ගන්නකොටම දකින්න පුළුවන්. වේදනාව හට ගන්නකොටම දකින්න පුළුවන් තැනට මනස එනවා. ඒ ශක්තිය අපිට ගොඩ නැගෙන්නේ අර හුස්මක මුලැමැදාක දකින්න මනස හුරු කරොත් විතරයි. ඒ ශක්තිය හදාගත්තොත් ඒ හරහා තමයි අපිට මේ සිතුවිල්ලක, ශබ්දයක, වේදනාවක මුලැමැදාක දකින්න පුළුවන් වෙන්නේ. එතකොට මේ සිතුවිල්ලක් වුණා, ශබ්දයක් වුණත්, වේදනාවක් වුණත් ඒක තවදුරටත් අපිට බාධක ධර්මයක් වෙන්නේ නැහැ. ඒක ඒක දැන් අපිට කමටහනක්. අපිට මුලින් කායානුපස්සනා කොටසදීම ඒවා බාධක ධර්ම වගේ තමයි පේනුනේ. හැබැයි මේ මට්ටමට එනකොට අපිට ඕනම අරමුණක් ලෝකේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උපනිශ්‍රේ වෙන එක්තරා අරමුණක් විතරක් වෙනවා. එතකොට අපි සිතිවිලි වලට, ශබ්ද වලට, වේදනා වලට වෛර කරන්නේ නැති තැනකට මනස එනවා. ඒ නිසා දුක දුක වශයෙන් දකිනවා කියලා කියන්නේ මුල දකින්න එක, හට ගැන්ම දකින්න එක, ඉපදීම දකින්න එක, උත්පත්තිය දකින්න එකයි. ඉතින් ඇයි මේ මුල අපිට දකින්න කියන්නේ? ඒ හරහා තමයි ඊතුරු සියලුම දුක් ටික පෙළ ගැහිලා තියෙන්නේ. ඒ ටික දකින්න නම් අපි මුලින්ම මේ දෙයක හටගැන්ම මුල උත්පත්තිය දකින්න ඕනේ. ඉතින් පරයන්කයකට යන යෝගාවචරයෝ දන්නවා ඇති පරයන්කයක් පුරුදු වෙන අය කොයිතරම් අමාරුද එක ඉරියව්වෙන් පරයන්කයක පැයක් විතර අපිට ඉන්න මේ උත්පත්ති දුක දකින්න තියෙන අකමැත නිසා තමයි ගොඩක් වෙලාට පරයන්කේදී අපි ඉරියව් මාරු කරන්නේ. මේ දුක දකින්න තියෙන අකමැත්ත නිසා. මේක කරගන්න බැරි නිසා. ඒ නිසා අපි කියනවා යෝගාවචරයන්ට උනන්දු කරනවා නිතිපතා භාවනා කරන අයට. පරයන්ක කාලය පැයක් පමණ දීර්ඝ වෙන්න ඕනේ ඉරියව් මාරුණ කර ඉරියව් හොලවන්න නැතුව ඇයි මේක කරන්න කියන්නේ මෙන්න මේ දෙයක හට ගැන්ම මුල දකින්න මනස සැකසෙන්නේ එතකොටයි මුල දැක්කොත් තමයි අපිට දුක දුකක් වශයෙන් දකින්න පුළුවන් වෙන්නේ ඉතින් අපි පරයන්කයකදී මේ ඉරියව්වක් මාරු කරන්න යනකොට වෙන්නේ අපි මේ ඔන්න මුලින්ම අපිට අරමුණේ මැද කොටස අහුවෙන්නේ මැද මැද කොටසට සතිය තියාගෙන සති ධාරාව ශක්තිමත් කරගෙන හෙමින් සැරේ මුල බලන්න යනකොට එක්කෝ අපිට කැක්කුම් ඇවිල්ලා වේදනා ඇවිල්ලා. එතකොට මේ මනස ගොඩ නැගිලා ගොනු වෙලා සතිය ශක්තිමත් වෙලා මුල බලන්න යනකොට ඉරියව් මාරු කරනවා. කරපු ගමන් වෙන්නේ මොකද්ද? එතෙක් ගෙනාපු එකලාසෙ කැඩෙනවා. ඊට පස්සේ ඉරියව් මාරු කරලා ආයෙ මුලින්දලා පටන් ගන්න ඕනේ. ඒ නිසා සාමාන්‍යයෙන් ලොකු සංසය කියන්නේ මේ යෝගාචරය හොද හොද මඩේ දානවා වගේ වැඩක් තමයි කරන්නේ. කවදාවත් ඉස්සරහට යන්නේ ඒ නිසා අපි දැනගන්න ඕනේ දෙයක මැද්ද දැකලා මුල දැකලා අග දකින්න මේ ටික දකින්න පරයන්ක ඉරියව මාරු නොකර පවතින්න ඕනේ. ඒක හේතුවක් නිසායි කියන්නේ. එතකොට මේ විදිහට දේවල් වල මුලැමැදාග දකින්න එක තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ. එහෙම බැලුවොත් දේවල් වල මුලැමැදාග දකින්න එක නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ අපිට මේ ලෝකේ කිසිම දෙයක් කිසිම අරමුණක් අයින් කරන්න බෑ. කිසිම දුකක් අයින් කරන්න බෑ. මොකද දුක කියන්නේ අරමුණක්. ඒ එන එන හැම දුකකටම මුහුණ දෙන්න පුළුවන් වුණොත් තමයි අපිට කවදා හරි මේ චතුරාර්ය සත්‍ය කියන එක අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසයි භාග්‍යතුන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරලා දේශනා කරන්නේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුන් උදපාදි ඔය විදිහට කියන්නේ මේ කලින් මට නොතේරුණු ධර්මයක් මට වැටහුණා කියලා මේ ඒ වාක්‍ය ඛණ්ඩ ටිකේ ඔක්කොගෙම තේරුම. ඒ කියන්නේ මේ පෙර මේක මම අහලා නැහැ. මම මේක කලින් තේරුම් අරගෙන නැහැ අවබෝධ කරලා නැහැ. පෙර අහපු නැති ධර්මයක් වැටහෙන්නේ. මොකක්ද? අපි පෙර දුක දිහා බැලුවේ අපිට ලෝකේ කියලා දුන්නේ දුක දිහා බලන්න, දුක තල්ලු කරන්න, දුකට සාප කරන්න, දුක නැති කරලා සැප හොයන්න. ඒක තමයි අපිට කලින් ලෝකෙන් ඇහුනේ. අහන්න ලැබුණේ. හැබැයි දැන් භාගතුන් වහන්සේ දේශනා කරන මේ කලින් අහන්න ලැබිච්ච දෙයක් නෙමෙයි මේක. කලින් ලෝකෙ තිබිච්ච ධර්මයක් නෙමෙයි මේක. මොකක්ද? දුකට මුහුණ දෙන එක. ඒක හරහා සැප හොයන එක. ඒ කියන්නේ දුක හරහා තමයි අපි සැප හොයන්නේ. මිනිස්සු දුක තල්ලු කරලා සැප හොයන්න යන්නේ. දුක හරහා සැප හොයන එක තමයි හරියටම සත්‍ය අවබෝධ වෙන මාර්ගය කියන්නේ. ඒකයි භාගතුන් වහන්සේ මේ ලෝකේ එකම සැපයි තියෙන්නේ දුක. දුකක් විදිහට දකින එක තමයි සැපේ. ඒ මනුස්සයා හැමදාම සතුටින් ජීවත් වෙනවා. මේ මට්ටමට මනස ගත්තට පස්සේ යෝගාවචරයා දුකට වෛර කරන්නේ නැහැ. ඒ යෝගාවචරයාට හිතෙනවලු සංසාරේ කරපු සියලුම අකුසල කර්මවල දුක් වාර විපාක ටික දැන් මගේ ළඟට එනවා නම් හොඳයි කියලා. ඒ කියන්නේ මේ සති සමාධි ප්‍රඥා ගුණ වෙලා තියෙන වෙලාව ඒ ඔක්කොම ටික આવොත් හොඳයි. මොකද දැන් යෝගාවචරය දන්නවා මේක හරහා තමයි නිවන තියෙන්නේ කියලා. මේ සති සමාධි ප්‍රඥා තියෙන වෙලාවේ මරණය එනවා නම් හොඳයි කියලා යෝගාවචරයගේ මනසට හිතෙනවා. ඉතින් මෙන්න මේ මානසිකත්වය නිසා තමයි ඇත්තටම අපි යෝගාවචරයෙකුට වඳින්නේ. යෝගාවචරයෙකුට ගරු කරන්නේ. මොකද මේක ලෝකේ හැමෝටම කරන්න බෑ. ලෝකේ අපිට දුකට වෛර කරන්න නුගැන්නුවේ මෙතනදී දුකට වෛර කරන්න නෙමෙයි දුක හරහා ඥාණයට අවබෝධයට යන්නයි අපිට උගන්වන්නේ. ඒ කියන්නේ ඥාණයට කාරණාවක් විදිහට තමයි දැන් අපි දුක දකින්නේ. ඥාණයට හේතුවක් අවබෝධයට හේතුවක් විදිහට තමයි අපි දැන් දුක දකින්නේ. කලින් අපි දුක ඥාණයට නිවනට සැපයට අහේතුවක් නරකක් හරහාට හිටින දෙයක් විදිහට දැකපු නිසා අපි ඒකට වෛර කරා. ඉතින් මේ දුකක් දුක දිහා අපි මේ විදිහට දුකට මුහුණ දාලා ඉන්නකොට දුක දුකක් විදිහට දකින්න යනකොට අපිට මේ දුකක් දැනෙන ආකාර හතරක් භාගතුන් වහන්සේ ධර්මයේ සඳහන් කරනවා පීලන සංකත ਸੰతాප විපරිණාම කියලා ගති හතරක් දැනෙන්න ගන්නවා දුකක් තුල. මොකද්ද? පීලන කියන්නේ පෙළන ස්වභාවයක් තියෙනවා. දුකට මුහුණ දැම්මාම ඒකේ පෙලීම අපිට අහු වෙනවා. ඒක වෙහෙසක් විදිහට අපිට දැනෙන්න ගන්නවා. එතකොට තමයි තේරෙන්නේ මේක දුකක් කියලා. ඒ පෙළෙන ගතිය අපිට තේරෙනවා. එතකොට ඒ පෙළෙන ගතිය පෙලීමක් විදිහට අපි දකින්නවා. ඊට පස්සේ සංකත කියන්නේ මේක හේතු ප්‍රත්‍යයෙන් හට අරගෙන තියෙන කියලා හේතු ටික පේන්න ගන්නවා. ඒකයි අර කලින් සඳහන් කරේ දෙයක මුලැමැදාග අපි දකින්න ඕනේ. එතකොට තමයි දුක දකින්න පුළුවන්. එතකොට තමයි මේවා හේතු ටික හවුවෙන්නේ. මේක හේතු ටිකක හේතු රාශියක එකතුවකින් තමයි හැදිලා තියෙන්නේ කියලා පේන ගන්න ඔය යෝගාවචරයට. සන්තාප, තවන, දවන, තවන ගතියක් තියෙනවා මේකේ. දුකට මුණ දුන්නාම තමයි ඒක අපිට පේන්න ගන්නෙ. ඊළඟට විපරිණාමය වෙනවා, වෙනස් වෙනවා. ඔය මොන දුකක්, පෙලීමක්, තැවීමක් තිබ්බත් ඒක මොහොතක් ගානේ, ෂණයක් ගානේ වෙනස් වෙන එක, වෙනස් වෙවි වෙනස් වෙවි යන එක පේන්න ගන්නවා යෝගාවචරයට. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි අපි දුක්ඛ සත්‍ය තුල දකින්න ඕනේ. දුක්ඛ සත්‍ය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න නම් ඔය කාරණා ටික ඔය විදිහට අපි දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් දුක්ඛ සත්‍ය ගැන තව කාරණා ටිකක් කතා කරන්න තියෙනවා. ඒක අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. කොහොමද මේ ධම්මානුපස්සනා කොටසේදී අපි දුක ආර්ය සත්‍යයක් විදිහට දකින්න මනස පවත්වන්නේ කියන කාරණය ගැන. තෙරුවන් සරණයි.